දැනෙන සාධන දේශනාව කෙනෙක්ට කියනතරයි අප අද බලාපොරොත්තු වන්නේ. විශේෂ මෙතන කියනවා බෞද්ධ ධර්මික පොණේ මේ ස්ථානයේ කන්න භාවනා කරන පුරුදු වෙනවා යාදී. ඒකත් මේ දක්වන මොනම හේතුවක් නිසා පොණේ ස්වාන දහස අවබෝධ කරගන්නට බැරි වුණා නම් ඒ සඳහා ඒ වගේම දැන් භවනා ක්‍රියා කරලා නිවන් යෑමට බලාපොරොත්තු වෙන හැම කෙනෙක් සිටිනවා නම් ඒ සඳහා මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නේ අපට නිවන් අවබෝධ කර ගන්නට නම් අපතුල දිනු කරගත යුතු ධර්ම තියෙනවා ඒවට කියන්නේ විමුක්ත පරිපාලනීය ධර්මය කියලා. විමුක්තිය නිදහස් භාවයේ ලැබීම සඳහා සමාගයේ සිත තුළ දිනු කරගත යුතු ධර්ම කියන එකයි විමුක්ත පරිපාලනය ධර්ම කියන එකෙන් අදහස් කරන ලබන්නේ. විශේෂයෙන්ම නිවන් ගැන නිර්වාණ ධාතු අවබෝධ කිරීම ගැන අපි කතා කරනවා නම් එහිදී මේ විමුක්ත පරිපාලනය ධර්ම වශයෙන් සාකන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයි. ඒකෙන් සිතාමත්ම ප්‍රධාන වන්නේ සම්මා සතිය, සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන. මේ අංග තුනේ අනුපාඩු තියෙනකොට කාටවත් නිවන් යන්නට බෑ යන්න තුන නිසිකඩු දිනු වෙන්න ඕන. ඒ ගැන නෙමෙයි අද අප සතන්නේ දේශනාවෙන් ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ මේ අංග යම් තරම් මද්දුරට දිනු කරගෙන සිටියන්නේ කෙනෙකුට තවමත් නිවන් අවබෝධ කරගන්නට නොහැකි වෙන්නට පුළුවන් සිිතේ තියෙන ස්වභාවයන්ගේ නිසි පරිදි සිිතේ තියෙන ස්වභාවයන් නිසි පරිදි හදාගෙන නැත්නම් ඒක නිසා නිවන් අවබෝධ කරගන්නට සිත තුළ සිද්ධ යුතු ස්වභාව ධම් ස්වභාවයන් අටක් බුදුරජාණන් වහන්සේ දක්වලා කියන ඒකයි අපි අද කතා කරන්නේ. එතකොට බුදුජානක වහන්සේ දක්වනවා අපිච්ඡාසයන් දෙකේ ධම්මෝ නායම් ධම්මෝ මහත්ස්ස මහණෙනි මේ නිර්වාණ ධාතුව කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ අල්පයෙන් කියවොත් පමණයි. නායන් ධම්මෝ මහේස්සස්තර මහේසෝකේලාසෙන් නායත මහන්සත්ක මොළේ කියන්නේ නායත මේ ධර්මය අවබෝධ කරන්නට බෑ. මේ වාක්‍යයක එකක් පස්සේ විස්තර කරන්න මේ බුදුහාමුදුරුවෝ කියපු කරුණ වලට පළමුවෙන් ප්‍රකාශ කරලා. සම්පත්තස්සයන් විකේ ධම්මෝ නායම් ධම්මෝ අසංකුත්තස්ස මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න බැහැ සිතේ සතුටක් නැති කෙනෙකුට. ඒ ධම්මය අවබෝධ කරගත හැකි වන්නේ සතුට තියෙන කෙනෙකුට පමණයි. එවන කාරණාව පවිත්‍ත්‍යයන් ධම්මේ ධම්මෝ නායම් ධම්මෝ සංගණකාරාමස්ස මේ ධර්මයේ නිර්වාණ ධාතුව අවබෝධ කර හැකි වන්නේ විවේකයෙන් යුතු කෙනෙකුට පමණයි සම්සජන සමග නෑදෑයන්ට මෙච්චර සමග නිරන්තරයෙන් ඒක රාශියලා කතා මාතෘකාව කාලය නිදන් කරන ඇතනේ මේ කරුණ තුනට අමතරව කියන කරුණ ඉතාමත් වැදගත්. ආරම්භ විද්‍යාසයන් වික්‍රේ ධම්මෝ නමයන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මය අවබෝධ කරන්නට පුළුවන් වන්නේ මේ ධර්මයේ කියන එකෙන් අදහස් කරන්නේ නිර්වාණ ධාතු අත්දැකීමයි සාක්ෂාත් වීමයි. මේ නිර්වාණ ධාතු සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ අනුබන්ධ ලද ජීවිතයක් ඇති කෙනෙකුට විනා නායම් ධම්මෝ කුසීතස්ස කුසීත අලස නීසේ මද පුද්ගලයෙකුට නෙවෙයි. ඊළඟට කියනවා සම්මාන සත්‍යයන් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ උපක්ඛිත සත්‍යයන් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ මුක්ඛසදෙත් එලෙම් සිටි සිහිය ඇති කෙනෙකුට පමණයි ඉලස්වාණිය සාක්ෂාත් කළ හැකි වන්නේ මුක්ඛසදෙත් සංහිය නැතිය සම්මා සතිය දිනු කරපු නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ ඊළඟ කාරණාව සමාහිතස්සයන් වූ වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ සමාහිතස්ස මේ දනවා ධාතු අධ්‍යක්ෂණය කියන්නේ සමාධිත සිතක් සමාධිමත් සිතක් තියෙන කෙනෙකුට පමණයි විශේෂණ සිතක් ඇති සමාධිමත් සිතක් නැති කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට බැහැ. අනිවතෝ වයම් වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස මේ ධර්මයේ දකින්නට පුළුවන් වන්නේ ප්‍රඥාව තියෙන කෙනෙකුට පමණයි මෝඩ කෙනෙකුට ප්‍රඥාව නැති කෙනෙකුට මේ ධර්මයේ දකින්නට බෑ මේ කතාව නම් මේ අය අහලා ඉති නිතර නිතර උපයන්නේ නැති ඊළඟට කතා බුදුරජාණන් වහන්සේ අගරෙන් කාරණා වශයෙන් දක්වන්නේ නිප්පංජ රාමස්සයන් වික්‍රේ ධම්මෝ නිප්පංජ රතිනෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ කියලා සංසාරයේ ප්‍රමාදයට හෙළන ධර්ම වලට කියනවා ප්‍රපංච ධර්ම කියලා. මේ සංසාරයේ ප්‍රමාදයට හෙළන ධර්මයන් මේ නැතිකමට කියනවා නිප්පංච ධර්ම කියලා. මේ නිප්පංච ධර්මයන් කියන්නේ ඇලුණු ඒකනේ බැඳුණු කෙනෙකුට මේ ධර්මවාණේ අවබෝධ කරගන්න අවශ්‍ය වන්නේ අනුන් කෙනෙකුට එරෙහි. ඔය කරුණු වටේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් සමාජයේ සිට තුළ මේ ධර්මදේශනාව අහලා ඒ අඩුපාඩු සකසා ගන්නට ඕනේ. එන සකසාගෙන ඊට පස්සේ සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය කියන අංග තුන දිනු කිරීමෙන් නිවන අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට පළවෙනි කාරණාව අපි ගමු දැන් අපිච්ච සායම් වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ මහිච්ඡත් කියන කාරණාව. අල්පේක්ෂ වූ කෙනෙකුටයි මේ ධර්මය අවබෝධ කළ හැකි වන්නේ. අල්පේක්ෂ කියන වචනේ සිංහලෙනුත් පාවිච්චි කරන අපිස් කියලා. සිංහල වචනයක් තියෙනවා අපිස් කියලා ඒක සමහරවම තියෙනවා. ඒක අල්පේක්ෂ කියන්නේ ටිකක් නිහතමානී වගේ උඩ කොපමක් නැතුව මහාන්තරකම පොළොවට ගන්න නැතුව කටයුතු කරන. මේ මේ මහාන්තරකම රස්සාට පස්සේ කෙනෙකුගේ සිත තුළ මානියක් ඇති වෙනවා, විවිධාකාර ප්‍රේත ධර්මයක් තියෙනවා. ඉතින් ඒක තුළින් කෙනෙකුට නිවන් මඟ ඇහිරෙනවා කොටසක් නිවන් මඟ ආවරණය වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා විශේෂයෙන්ම අටුවා පොතේ දක්වලා තියෙනවා මේ අල්පේෂ භාවයන් හතරක් ආන්දරෝරු කෙරේ දැක්කන අල්පේෂ භාවයන් හතරක්. නිහයටත් ඒක යොදා ගන්නට පුළුවන්. අත්‍යන්තේක්ෂතාව කියලා එකක් දක්වනවා. ඒ කියන්නේ අත්‍යන්තතාවයක් තියෙනවා. ලැබෙන දේවල් පිළිබඳව, සමන්ත ලැබෙන දේවල් පිළිබඳව සමන් උඩඟු වෙන්නේ නැතුව අත්‍යන්ත වීසේ එතකොට ලැබෙන දේවල් කිව්වම හැඳුම් පැළඳුම් කැම දීම් දේශේස් නිවාස යාන වාහන ආදී විවිධ දේවල් තිබෙනවා. ඊළඟට තව එකක් තියෙනවා පරියක්තියල්පේත කාමී කියලා. පරියක්ති කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම මෙහෙම දැනගෙන තියෙනවා අභිධර්මයේ දන්නවා සූත්‍ර දන්නවා මට මේ ධර්මයේ කියන්න පුළුවන් ආදී වශයෙන් මනන් සංසකමක් නැතුව නිර්තමානී භාවයක් ඇති වෙන එක පිළිබඳව ඊළඟට හාමුදුරුවෝ ආරක්ෂා කරන දෝසාංග කියන කොටස. මේ දෝසාංග පිළිබඳව සල්පේච භාවයක් දෙන්නට ඕනේ. ඒකට දෝසාංග අල්පේචතාවය කියලා කතා කරන්නේ. මේ දෝසාංග ධම්ම දාතුණක් තියෙන ඒවා නෑට තරම් ප්‍රයෝජනවත් නොවන කරුණ නිසා ඒවා කියන්නට අවශ්‍ය නැහැ. ඊළඟට තව එකක් තියෙනවා අධිගම අල්පේචතාවය කියලා. අධිගමනය කරනවා කියන්නේ සාක්ෂාත් කරනවා භවනා කිරීම තුළින් යම් කිසි තරමක් දුරට හරි භවනා දිනවීම වීම නිසා ධානයකට පිටපත් කරගන්නට පුළුවන් නම් නැත්නම් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා තියෙනවා නම් මේවා ගැන ආඩම්බරෙන් අනුන් අනුන්ට කියන්නේ නැත්නම් අනුන්ට මේවා මම මෙන්න තාත්තේ සිටිනවා කියන්නට කිසිසේත් සුදුසු නැහැ අධික මානසික ආගමික සුපුද්ගලයා ඒවා තමා ළඟම තියාගෙන ඉන්නවා වෙන අනිත් පැයට ප්‍රකාශ කරන්න යන්නේ මේක සෝත් මේ අටුවාවේ දක්වන මතයක් බුදුරජාණන් වහන්සේ මේ හා සම්බන්ධ කරපු ප්‍රකාශේ අපි මේ දේශනාවේ අවසන් ้างในตัวที่มีปัจจัยนั้นก็จะเห็นว่าที่เป็นีิสัยของขนาดเอาเป็นเดิยวมันผ่ามนอนครับ සංකප්පස්සයන් විත්තේ ධම්මෝ නාන ධම්මෝ සංකප්පස්ස. සත්‍යක කියන කෙනෙකුට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. සත්‍යක කියනකොට මේවාගේ මනසට ඇති වෙන්න තෝරන මතක් වන්න තෝරන සීටි සම්බොජ්ජං වේ කියන කප්පදොහන්තු දේශනා කළා කියනවා. කියන්නේ නිවන් යාමට දිනු කරගatiya යුතු අංග හතක් තමයි බොජ්ජංග ධර්ම කියන්නේ. බොජ්ජංග ධර්ම වල එකක් තමයි සීටි කියන්නේ. බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවෙ දක්වපු පාඩය තමයි සීති මනස කායෝ පස්සම්ද තේපස්සද්ද කායෝ සතං වේදී තී සුඛිනෝ චිත්තං සමාධියති සම්මාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පදානාති කියන පාඨය. සීති මනස කායෝ පස්සම්ද තේ මන සීතිය ඇතුළු කෙනාට තමයි කය සංසෙන්නේ සංසෙන්නවා කියන්නේ කය කියන බර ගතිය රළු ගතිය නැතිලා කය සහන් වෙලා පවත්න ස්වභාවය. ඒකට සීතිය නැත්නම් ඒක ඇති කරගන්නට බෑ. ඒක මනස කායෝ පස්සම්බදි පස්සන්ද කායෝ සතන් වේදේති. ඉතින් කය සංසිඳනකොට සුඛයක් දැනෙනවා. තමන්ගේ කයට සුඛයක් දැනෙනවා. ඒ සුඛිනෝට ඉස්සන් සමාධියේ මේ සුඛ තියෙන සුඛය කියන දැනෙන කෙනාට සුඛය අත්දකින්න කෙනාට පුළුවන්කම තිබෙනවා. හිත සමාධිමත් කරගන්න එක කරගන්නට. සමාහිතෝ වික්‍රේ සම්මාදයේ විකෝ යථා භූතම් පජානාති සමාධිමත් හිතක් ඇති කෙනෙක් තමයි ඇත්ත ඇතියට ආකාරයෙන් යමක තියෙන දේ තියෙන ආකාරයෙන් දකින්නේ යථා භූත ඥාන දර්ශනය කියන මේකට ප්‍රකාශ කරන්නේ යථා භූත ඥාන දර්ශනය ඒකට දැක්කේ කියන්නේ සමාධිය තියෙන කෙනෙකුට පමණයි ඒ යථා භූත ඥාන දර්ශනයෙන් තමයි මේවා අනිත්‍යයි කියලා දැකින්න තුන්නේ මේවා දුකයි කියලා අවබෝධ වන්නේ ඒ වගේම මේවා නෙවෙයි මම හෝ මගේ දෙයක් නෙවෙයි කියලා අනාත්ම ධර්ම වශයෙන් පස්සත් කරන්නේ ඒ යථා භූත ඥානය දර්ශනය තුළින්. ඒ වගේම මේක තමයි දුක්ඛ සත්‍ය මේ සමුදය සත්‍ය මේ නිරෝධ සත්‍ය මේ මාර්ග සත්‍ය කියලා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න කිරීමේ හැකියාව ලැබෙන්නේ සතරබෝධ ඥාන දර්ශනය තුළින් පමණයි. ඒ නිසා මේ ආනිසංස සෑම එකක්ම දෙමින් දෙීමට මූලිකව තිබිය යුතු අංගයක් තමයි මේ ප්‍රීතිය සතුට. සම්පූර්ණ කෙනෙකුට මේ භාවනා කිරීමෙන් තුළින් සතුටක් ලැබෙන්නේ නැත්නම් ප්‍රීතියක් ලැබෙන්නේ නැත්නම් නැත්නම් සමහරට මෙතෙක් භාවනා කරලා ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ නැහැ කියලා හිතනවා නම් නොසතුටක් ඇති වෙන්නත් පුළුවන්. මේ නොසතුටද කියන්නේ අරතිය කියලා. මේකට මතක ඇති අපි අරතිය නීවරණය කියලා නීවරණ ධර්මවල හතක් විස්තර කළා. ඒ කියන්නේ පංච නීවරණ ධර්ම වලට අමතරව අරතිය අවිජ්ජා කියලා නීවරණ දෙකකුත් තිබෙනවා. ඒ අරතිය ඇති වෙන්නත් පුළුවන් ඒක නීවරණ ධර්මයක්. ඒක නිසා මේ නීවරණ ධර්මේ නැති කෙනෙක් නැති කරගත්තේ නැත්නම් නිවන් යන්නද බෑ. ඒක නිසා මේ නීවරණ ධර්මේ අයින් කර ගැනීම සඳහා පිළිසිය තමයි සිදු කළ ඇති වෙන්න ඕනේ. මේ ප්‍රීතිය නිරායාසයෙන් නැති වෙනවා භාවනා සමතයක් වශයෙන් හරි විදර්ශනා වශයෙන් හරි භාවනා කිරීම තුළින් සිතේ සමාධිය ඇති වෙනකොට ඒක ටික ටික හරි සංසිඳිලා යටපත් වෙනකොට විශේෂයෙන්ම භාවනා සමත භාවනා කරන විට ධ්‍යාන වලට වදිනේම පස්සන විට ඉතාම සුඛදායී පිළිමත් අවස්ථාවක සිතපත් ගන්න. ඒ වගේම මේ ස්කන්ධ ධර්මයන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවයන් ඇතිවීම නැතිවීම දැක දැක බල බල වාසය කරන පුළුවන් ශක්තිය උද්ගත වූ අවස්ථාවකදී යතෝ යතෝ සම්මතති කන්දානං උදයබ්බයං ලබති තීති බ්‍රහ්මඥං අමසංසං විධාන සංකේල බුදුහමෝ දක්වලා තියෙන ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ඇති වෙන විට නැති වෙන විට මේක ඇති වෙනවා මේක නැති වෙනවා කියලා යුද්ධේ වල දෙක බලබලා ඉන්න කෙනෙකුගේ සිත තුළත් තීතිය ඇති වෙනවා මේ තීතිය ඇතිවීමට ඒ ආකාරයෙන් සමාධිය දිවෙන්න ඕන විදර්ශනාව දිවෙන්නේ ඒ නැති කෙනෙකුට මේ තීතිය ඇති කර ගැනීම සඳහා සමාධියේ සිත තුළ තියෙනා වූ ගුණ ධර්ම ගැන මේ දක්වා සමාගයේ සිට තුළ දියුණු වෙන ආධ්‍යාත්මික ගුණධර්මයන් ගැන සිතන සිහිපත් කරලා සතුට වෙන්නට පුළුවන්. සමාගයේ සීලය ගැන හිතලා සතුට වෙන්නට පුළුවන්. සමාගයේ දාන සම්පත්තිය ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. දාන සම්පත්තිය කියලා දානෙට කියන්නේ පරිත්‍යාග සීලය පහළ ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. ඒක තියෙනවනම් නැත්නම් තමයි මේ භාවනාවක නිරත වෙලා සිටිනවා. වෙනත් අය නම් සංසාර ගමනේ දිගින් දිගට යන්නට උත්සාහ කරනවා. මම මේ සංසාර දුකින් මිදීමට ගමන් කරනවා. මම මේ විදිහට ධර්මයේ ඉඳලා සිටිනවා. මම මේ මේ විදිහට ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා. කරන්නේ ආදී වශයෙන් සිතන තරමක් දුරට හරිය පීතියෙන් කරගන්නට ඕන. මේක පීතිය එක කොටසක්. තව කොටසක් තියෙනවා. බුදුහාමුදුරේ කොටස් තමයි සෝත්‍රය දක්වන්නේ සන්තුෂ්ඨතාවයන් පිටේ ධම්මෝන ධම්මෝ සන්තුෂ්ඨාති ඉතිකෝපණේ සම්මත්තං කිංචේතං මුත්තං ඉද දෙකේ දෙක සංසුත්තෝ හෝති ඉතින් තද ජීවන පින්ද පාස්තේ ආසන කියලා කියන ගිලාන් පස්සේ දේශද්ද පරිස්කාරයෙන් කියන පාඩේ මහන්සේ ප්‍රකාශ කළා. මේක බිස්සක් ගැන කතා කරනකොටයි කියන්නේ ගිහින් හදත් ඒක අදාළ වෙනවා මේ සාස්ත්‍රයේ බිස්සවන් ලැබෙන දෙයින් සතුට වෙන සතුටටපත් වෙන ඉතින් විතර ජීවර පින්නපාත සේනාසන විදානම් පස්සේ දේශන්ති පරිස්සම. කියන්නේ ලැබෙන සිව්පසෙන් සිවුරු වඩේ පිළිකර හරි දේවල් මෙන්න සියම සේනාසන හරි තේසාදී හරි ඕනෑ දෙයකින් ලැබෙන දෙයින් සතුට වෙන්නට පුරුදු වෙනවා. මේ අය දුන්නේ තමන්ට ලැබෙන දේම සතුට වෙන්නට පුළු වෙන්න ඕනේ. මේකෙන් අදහස් කරන්නේ ලැබෙන දේ සතුට වෙලා මේ මේ උත්සාහයක් ගන්න නැතුව දිනුම් වෙන්න නැතුව අත් දෙක බැඳගෙන පැත්තකට වෙලා ඉන්න කියන කතාවක් මේ අදහස් කරන්නේ. සමාජයේ ධන දාන්‍ය ආදී ලෞකික අවශ්‍ය දේවල් දිනු කරගන්න උත්සාහ ගත යුතුයි. ඒ උත්සාහ ගන්න එක වෙනම කාරණා. නමුත් ලැබෙන දේ සතුට වෙන එක තවත් කාරණා. ලදදී සතුට වන්න ඕනේ. ලදදී සතුට නැති පොත්ලයාගේ සිත තුළ අභික්‍රියාව ලෝභ රූපේ වෙන ක්ලේශ ධර්මයන් ජනිත වන්නේ. අවසම දුරට මේවා ලබා ගැනීමේ පිටන්හා පිපාසාව ප්‍රයත්න කරන්නට පටන් ගන්න. ඊට අමතරව ලද්දෙන් සත් නොවන පුද්ගලයාට ඊර්ෂ්‍යා වැඩි වෙන ප්‍රම් වෛරය ඇති ගන්න ප්‍රම් අන්නයිගේ ලැබෙන අනුනයිගේ සත් සම්බන්ධ කරලා ඒ පරිදි වෛර සහගත සිටින ඊර්ෂ්‍යා සහගත සිටින ආදී ඇති වන්නට පුළුවන්. ලද්දෙන් සත් වෙන පුද්ගලයාගේ සිත තුළ ව්‍යාපාදනයේ වර්ණයක් ජනිත වන්නට පුළුවන්. ඒ නිසා මේ නීවරණ යටපත් කර ගැනීම සඳහා ලද්දෙන් සත් එකතු වෙන්නට පුරුදු වෙන්න ඕන නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනා. මේවා අත් වශයෙන්ම නිවන් ලැබීමට උපකාර වන ධර්ම දෙලින්ම මේ තුළ නිවන් ලබා දෙනවා කියලා මා කියනවා නෙවෙයි. මෙහෙම අදුපාඩු තියෙනකොට නිවන් ලබා ගන්නට පුළුවන් ත්‍ස්සේ ප්‍රමාද වෙනවා. තව තව තව තව කල් යනවා. ඒක නිසා මේ අදුපාඩු සකසා ගැනීම ඉතාම සුදුසු ගියය විසින් දීගරි පැවිදි වුණම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි කර්මය ගැන තමයි කර්මය ගැන සිහිපත් කරන්නේ. ඒ කර්මය ගැන සිහිපත් කරන මගේ කර්මයට අනුව තමයි මේ මේ දේවල් ලැබිලා තියෙන්නේ. අපිට සමාජ ලැබෙන තියෙන දාන දාන සම්පත් ගැන ගෙවල් දොරවල් විද්‍යාන වන්නේ මේ වගේ කර්මයන් අනුව ලැබිලා තියෙන. ඒක නිසා මේ අඩලක් ලැබිලා තියෙන ප්‍රමාණය සතටපත් වෙනවා. සමාජ ලැබිලා තියෙන දෙමව්පියෝ සහෝදර සහෝදරයෝ නෑදෑ මිතුරු සාන් පුරුෂෝ දරුවෝ මේ ඔක්කොම සමාජයේ කර්මයට අනුව ලැබිලා තියෙන දේවල් කියලා ඒ අය කොයි ආකාරයෙන් හිටියත් ඒකලා කළත් සතුට වෙන්නට පුළුවන්කම ලැබෙනවා. අර මේකෙන් සෑහීමකට පත්වන්න පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕන. තමන්ගේ නිරෝගී භාවය නැතුව කෙනෙකුට නිරන්තරයෙන්ම දුක් ඇති වෙන්න පුළුවන්, ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්, කරදර පීඩා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ ගැන හිතේසා පසුතැවෙන පුද්ගලයාගේ සිත තුළ නිවන ධර්මයක් ක්‍රියාත්මක වන්නේ. මේක මම කරන ලද අකුසල කර්ම වල සත්‍යයන්ට හිංසා කිරීමේ අකුසල කර්මයේ විපාකයක් වශයෙන් ලැබිලා තියෙන්නේ. මට ලැබිලා තියෙන නිරෝගී සම්පත්තිය මේ පමණයි. ඒ නිසා මේ අර නිරෝධ රෝගී භාවයෙන් නැතිකම ලෙඩ රෝග ආදී සුවපත් කිරීමට කටයුතු කරන එක වෙනම දෙයක්. නමුත් මේ ගැන හිත හිත පසුතැවෙන එක දුක් වෙන එක තවත් දෙයක්. මේ වගේ සමන්සතු ආයික හෝ මානසික හෝ නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් හරි බාහිර වශයෙන් තියෙන කවරදයක් ගැන හිතලා ඒ ලැබෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්නට පොඩු වෙන්න ඕනේ. මේ සතුටු වෙනකොට උපේක්ෂාව සමාධිය පිට තුළ ඇතිවන්නේ මඳහත් භාවය. මේ මඳහත් භාවයේ මම යන්නට කිසියම් සංගයක්. ඒක විශේෂම සංඛාර උපේක්ෂා ඥානය කියලා ඥානයක් තියෙනවා සංස්කාරයන් කෙරේ රූප හැම සංස්කාරයක් කෙරේම මතහස් සිටින්න දුවෙන්නට පුළුවන් ශක්තිය දෙන්නේ ඇතිලා ඒ වගේම උපේක්ෂා සම්බොධ්ධංගය කියලා ධර්මයක් තියෙන උපේක්ෂා කියන බොද්ධංග ධර්මය එතකොට මේ උපේක්ෂාව නිවන් යාමට අවශ්‍යම අංගයක් ඒ උපේක්ෂාව නැත්නම් නිවන් ලබන්නට බෑ නිවන් ලැබෙන අවස්ථාවේ උපේක්ෂාව ක්‍රියාත්මක වන ආකාරය තමන්ට පැහැදිලිව අත්දකින්න පුළුවන් සමාධි ප්‍රඥාව දිනුවා කියලා පිටනවා නම් පමණ එතකොට මේ උපේක්ෂාව ඇති කර ගැනීමට මේ ලද්දේ සතුට වීම ඉතාමත්ම අවශ්‍යම දෙයක්. නැත්නම් නොසෑහීමකටපත් වෙනවා, අපුත්තර තත්ත්වයටපත් වෙනවා, සංහාව තව තවත් වැඩි වෙනවා, මානිය, ඊර්ෂ්‍යාව, කෝපය වෙන කේත ධර්ම ජනිත වෙනවා. මේවා සාවකාලිකව යත වශයෙන් කපා හරින්නට යට කර ගන්නට, සිත පිළිසිදුව සබා ගන්නට උපකාර වන නිසා ලද්දේ සතුට වීම ඉතාමත්ම අවශ්‍ය කාරණා. අපි මේ ලෝකයේ තියෙන ඉස්සමම උත්සස්ම දේ තමයි ලද්දේ සතුට වෙනවා. කරනවා කියන එක. ඒක අපිට පොඩි කාලේ දෙක තුනේ වගේ වයස් කාලෙදි කියලා දෙන කෙනෙක් පන්තිය දෙනකොට. ඒක ඇති කරගන්නේ ඇති කරගත්තාට පස්සේ ඒක විශාල සහනයක් තමයි ලබන්නට පුළුවන් වෙනවා. එතකොට ඕනෑම අවස්ථාවකදී සිත උපේක්ෂිතයි. අපි දැන් භවනා කරන්න තැනක් යනවා කියලා එතන තියෙන ස්ථානයේ Tamanට කැමති නැති අය ඉන්නත් පුළුවන්, Tamanට කැමති නැති පරිසරයක් පන්නන්න පුළුවන්, මත මතන පීඩිතව පීඩා ආදී ඇති වෙන්නත් පුළුවන්. විවිධ දේවල් ඇති කියලා. මේවාදී අපේ සිත කම්පිත කරවා ගන්නවා නම් සිතේ වතුරින් ගැටෙනවා නම් අපේ තියෙන මුල ආයතන තිබෙන්නේ. ඒ නිසා සෑම අවස්ථාවකදීම ඕනෑම දෙයක් පිළිබඳව සිත මැදහත් තබා ගන්නට පුරුදු වන්න ඒ සඳහා මේ ලද දේශක දෙවියන්ගේ ඉතාමත්ම අවශ්‍ය අංගයක් වෙනවා. පරිත්‍තෝනේ නිදී කියන්නේ කියලා. මම ලබන්න පුළුවන් නායම් ධම්ම සංගණකාරාමස්ස. සෙනඟ පිළිවරාගෙන කතා බහ කර කර ඉන්න කෙනෙකුට මම ලබන්න බෑ කියන්නේ තේරෙනවා. කාලේ කාලේ මේවත් හිතන්නේ නේද? ආයුධයක සිත් විදේක උපදිනක කියලා. මෙතන ඉන්නේ දැන් මේ 10 12ක් මෙතන ඉන්නවා නම් නැත්නම් වැඩි කොච්චර පිරිසක් යන මේ හැමදෙනාම ධර්මයේ ආනේෂ මෙතන කිසිම කොච්චර පිරිසක් හිටියත් මෙතන මේ කායලිකේ නැතුව නෙමෙයි මොකද ඔක්කොම දේවල් ඔක්කොම අය කරන දේ කර්තව්‍යයක ඉඳලා තියෙන ධර්මස් වෙනවා කියන්නේ ප්‍රියාදාන ප්‍රශ්නේ ඉඳලා තියෙනවා භාවනා කරන තැනක 200ක් 300ක් පිළියක් කමන්න ඔක්කොම භාවනා කරන. ඒකට කාය විදේ කියන. නමුත් දේවල් දරවල් වල කටයුතු කරනකොට අපිට එහෙම කාය විදේ ලබා ගන්න තා පහසුයි. ඒක නිසා කොළොන්තරන්දුරට මේ ඔක්කොම නිින්දට ගියාට පස්සේ නැත්නම් ගෙවල් දොරවල්ලත් මේ වැඩට ආරේතම ගිහින් ගෙදර නිතර වුණාට පස්සේ මම උපදේශයක් එක්කනේ මට කතා කළා මම ස්වාමීන් වහන්සේ පිටාට පුතා ඉන්නේ පිටා උදේට පිට ජොබ් එකට යනවා රස්සාවට යනවා ඊට පස්සේ මම ගෙදර ශූන්‍යාකාරයක් වගේ මම දිගටම අනුභවනා කරනවා එතකොට ඒක කායිකයෙන් ඉතිරිවෙන්න පුළුවන් නැත්නම් උදේ පාන්දර නැගිටිට පස්සේ කායිකයෙන් ඉන්න පුළුවන් අනිත් අය නැති වෙලාවට ඉතින් පුළුවන් තරම් දුරට කායිකයෙන් ඇති කර ගන්න ඕනේ චිත්ත වේගය ඊළඟට සිිතේ විවිධ දේවල් හිත හිතා හිත හිතා නොයේ කරුණු අතීත ගැන අනාගත ගැන වර්තමාන ගැන ඌව හිත හිතා ඉන්නද කියොත් නිවන් ගැන එක හොඟා ප්‍රමාද වන්නට පුළුවන්. හිතට මේකක් කියනවා. හිත නිසල වෙන්න ඕන. ඒ හිත මේක නැගීමට සමාධියදී ඇති නිස්සවන්න. ඊළඟට උපටි විවේක. උපටි විවේක කියනවා හතරක් තියෙනවා. කාම උපදී, ක්ලේශ උපදී, අභිසමකාර උපදී, කන්ද උපදී කියලා. ඒ කියන්නේ කාම සිතිවිලි වලින් බහගෙන බහගෙන හිතන කෙනාට නිවන් යන්න බෑ. ඒ වගේ මේ බලන්න මේ රෝකාමෙන් බහගෙන ඉඳලා කවදා නිවන් ගන්න බැහැ මේක නිවන් යන එකට ප්‍රතිවිරුද්ධ සම්මානයාට කැපීම සංසාරෙ දිග්ගස්සන්ට ඊළඟට කිනේසයක්ම තමන්ගේ සිත තුළ තියාගෙන තියාගෙන ඉඳලා ඒවත් එහෙම කෙලෙස්වලට වාට වෙලා නිවන් ගන්න බැහැ ඒකත් සිත පිළිසුදු නියතයි ඊළඟට එක අபிසංකාර උපදී කන්දෝපදී අபிසංකාරික පස්සේ කියන්නේ කන්දේ ඉස්සලා තමන්ගේ පංචස්කන්ධයන් ගැන සිත කොටින්ම කියනවා මේක මම කියලා හිතන මගේ කියලා හිතන මේකට ඉතින් කවණ්ඩයි කොවණ්ඩයි සරසණ්ඩයි දේශේ දල්ලණ්ඩයි ආලේෂ කරණ්ඩයි දිරිමඳින්ඩයි මේ ඒවම කර කර හින්ද ගියොත් එහෙම ඒ පුද්ගලයාට ඉතින් මොනවද යන්නේ තේරෙන්නේ නැහැ ඒවා පස්සෙන් මේ දේවල් කර කර ඉන්නත්ම වෙයි ඒක නිසා කන් ස්කන්ධ ධර්මයන් උපදි ධර්මයන් බවට පත් කරගත යුතුනේ ඊළඟට අභිසංකාර රැස්කිරීම නිවන් යන කෙනාට කුසල කිරීමත් උපරිදාමයි. දැන් මම මේ භාවනා පන්තියට ආපු කෙනෙකුට භාවනා කරගෙන යනවා මම දඹදිව යන්න ඕනේ. මං ගෝ මේ දඹදිව යන්නේ කතාව නවත්තලා හරෝ භාවනා කරගන්න. ඕකෙන් ඇති වැඩක් නෑ. යන්නේ ඉස්සෙල්ලා සමාන ගානක් ඒකට සුදුසු පිළිවෙල වෙන්න වැඩ කරන්න තියෙනවා. මුලින්ම වාස ගානක් විතර දුක් වෙනවා. ආවට පස්සේ සමාන ගානක් දෙකේලා දුක් වෙනවා. අර කොම මේ කුසල් දක්වන්නට කියලා විසංස්කාර දක්වන්නට කියලා ඒක මොකද දැනගන්න කර බාහනායි මම ගිහින් ආවිනේ ගියා සමහරයක් විතර ඉන්නේ හිටියා ලෙඩ වෙලා ඊට පස්සේ බාහනාවට අඩු වෙනවා ඒක මම තමයි ඉතින් ඒක නිසා පුළුවන් තරම් දුරට භාවනා කරනකොට ප්‍රධාන ධන දෙන්නට ඕනේ භාවනාවට. අනිත් කුසල ධර්ම කරන්න එපා කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. භාවනාවට ප්‍රමුඛ ධන දීලා අනිත් ඒවාට ද්විතීය ස්ථානය දෙන්න. ඒක දීලා කටයුතු කරනකොට දිලාට නිවන් ලබන්න පුළුවන්. ඒක නිසා මේ මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මේකේ කියන එකට මේක නින්නේ මේක චිත්තේ මේක පබ්බාරේන චිත්තේ මේක නින්නේ මේක මේ කෝණය මේක පබ්බාන්නේ චිත්තේන විද්‍යෝජනික පරිසංවිතරම් නේද කතං පත්තා හෝති. හැබැයි මොකද මේ දෝෂාරෝපණය කරන කරුණක් තමයි මේ තේරෙන මොකදනේ. මේක හදාස් කරන්නේ විවේකයට නැඹුරුව සිටින් විවේකය ගැනම හැඟීමක් ඇති සිටින්නසුව තමන් ළඟට එන පිරිස උන්නියෝජනික ප්‍රතිසංවත කන්නේව කතන් හොති. ඒ පිළිසෙට කතා කරන මෙන්න ඉක්මනට යවන්න අදහස යටින් කියන්නේ. දැන් පලයන්ද දැන් පලයන්ද දැන් පලයන්ද. ගෙවල් වලට මේ ඇගේ මිනිස් වලට මේක එනවා. ආවට පස්සේ ඇගේ හිත රිදවන්නේ නැතුව පුළුවන් තරම් දුරට කතාව පිටි කරලා තමන්ගේ ජීවිතය සල්සා ගන්න ඕන. එහෙම නැති කෙනාට නිවන් යන ගමන ප්‍රමාද වෙන එක අමුතින් කියන දෙයක් නෙවෙයි. ඉතින් මම මේ බොහෝ දේවල් දැන් ඇති දැන් ඇති එහෙනම් ඉතින් දැන් යන්න පස්සේ දවසක එන්න එහෙම කිව්වම බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි කතා කරන්නේ. දැන් ඇති දැන් ඇති කියනවා යන්න කියනවනේ. ඉතින් මට හරියට දෙනෙක් හොබ දෙනෙක් කෙනෙක් දෙන්නේ නෙවෙයි. ඒගොල්ලන් ඉතින් තේරෙන්නේ නැහැ මේ මගේ යටින් තියෙන්නේ මොකද්ද කියන්නේ. ඉතින් ඒකට ඒ ඇයි දොස් කියලා දෙන්න මේක තමයි සත්‍යය. ඒක නිසා පුළුවන් තරම් දුරට විවේකී ඇති කරගන්න බලන්න. කරන්නේ මේකෙන් මුකුදනාට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේක නැත්නම් භවනා කරන්න දැන් මේක යන්නේ දන්න කන්න භවනා කරේ නැත්නම් යන්නට. එතකොට ওই කර්ම තුන පිළිබඳව විතරක් අවධානයක් යොමු නොකළත් මේක පසුව කියන කරුණ නිවන් යාමට දෙලින්ම කරුණ. ආරන්ත විද්‍යාසයන් වෝ දෙක්‍රේ ධම්මෝ නයන් ධම්මෝ කුසීසත් කුසීසත් අතිංචිකෝපනේ සම්මුත්තං කිංචේ සම්පටිච්ච උත්තං කියලා බුදුහාමුදුරුවෝ විමර්ශනවා. ආරම්භන ලද වීර්යය ඇති කෙනෙකුටයි මේ නිවන් අවබෝධය. එහෙම නැතුව කුසීත වූ අලස වූ පුද්ගලයෙකුට නෙවෙයි කියලා මම කිව්වේ කුමක් සඳහාද? ඒ මම කියපු පාරි පාඨයේ අදහසයි මේ සිංහලෙන් ප්‍රකාශ කළේ. එතකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. ඉද පිටකේ වික්ඛෝ වැඩෙන ශාසනයේ මහා විශ්වම් ආරම්භනලද විද්‍යාවෙන් යුතුව වාසය කරන ආරද්ධ විද්‍යෝ විරති අපසනාන ධම්මානම් පහනයි අපසනාන ධම්මානම් උපසාරපදාය සාමෝ දන්න පරක්කමෝ අනිත්‍ය දෝරෝ කුසදේශෝ ධම්මේශෝ එදෙකේ දෙකෝ ආරද්ධ විද්‍යෝ විරති එහෙමයි ප්‍රකාශ කරන්නේ. මේ ශාසනයේ වික්ෂෝ වික්ෂෝ කියන කෙනා අදහස් ගන්න භාවනා කරන ඕනෑම කෙනෙක්. සිවමනක් පිළිසතම වික්ෂෝ කියන වචනේ බුදුහාමුදුරුවෝ දන්නේ. වික්ෂ මිෂනේ උපාසක උපාසිකා කියන කොටස් හතරටම. එතකොට එන්නේ කියන්නේ උන් භාවනා කරන කෙනෙක් අරම්භන ලද දීර්ඝයෙන් යුතුව වාසය කරන කුසලාන ධම්මාන පහනාය කුසලාන ධම්මාන උපසම්පදාය. කියලා කියන අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට මේ වගේම කුසල් නැත්නම් මේ දක්වා උපදවාගෙන ඉති කුසල ධර්මයන් දිනු කර ගැනීමට අරඹන ලද වීර්යයක් තියෙනවා. ඒ වීර්යයේ ගුණාංගය ඊළඟට කියන්නේ. සාමා බල්ල පරක්කම අනිත්‍ය දෝරෝ කුසලේස ධම්මේසෝ. ඒන බුදුහාමන්ට ප්‍රකාශ කළා. දැඩිය සාමා සාම කියන්නේ ඉතාවත් හද බලයක්, හද කියලා, හද උත්සාහයක්. දල්ල පරක්කම දැඩි පරක්කමය. අනිත්‍ය දෝරෝ කුසලේස ධම්මේසෝ මේ අරඹන ලද වීර්යය අතපස කරන්නේ නැතුව දිගටම දිගටම කරගෙන යනවා. කියන්නේ ඒක ඒක නැති වෙන්නේ ඉඳනදී දිගටම දිගටම කරගෙන යනවා. මේ ආයතන උපමාවක් කියන්නේ. දැන් ඔය අවුරුදු වල තියෙනවා ලෙස්සන ගහක් පොඩියක් උඩ තියලා ඒක ගන්නට කියලා තරගයක්. යම් කෙනෙක් මේ ලෙස්සන ගහේ යනකොට අපි ටිකක් දුර ගිහිල්ලා භාගයක් දුරට ගිහිල්ලා ඒ මනුස්සයා අතයි කකුල් දෙකයි බුරුල් කළොත් මොකද වෙන්නේ? ආ බොහොම මුලටම ඇදගෙන යනවා. දැන් ලෙස්සන යනවා. ආපහු ටිකක් ඉඳලා ආපහුවත් දෙකයි කකුල් දෙකයි බුරුල් කළොත් මොකද? ආපහු නැවත මුලට යනවා. ඉතින් මේ පුද්ගලයාට කවදාවත් ලෙස්සන ගහේ මුදුනට යන්න බෑ. මේ භාවනා කරන පුද්ගලයන්ට ඉතින් මොන්නේ ටිකක් කල් භාවනා කරගෙන යන. මොකක් හරි කෝල් ප්‍රශ්නයක් වෙනාට ගෙදර වල මොකක් හරි. මාස ගානකට සමාජයට භාවනා කරගන්න. නෑ දවසකට දෙකකට නම් මේක ප්‍රශ්න නෑ කියතේ. එසේ වුණත් මේ කුසීත වස්තුන් අටක් තියෙනවා. ඒ ගැන අපි පසුදාස්සේ කියලා දෙන්නම්. ඒකදී මහවණාව නතර කළ ගැතිය යුතු නෑ මොන මොන කරදරේ ආවත්. අපි හිතමු සාධාරණීකරණය කළ දවසක් දෙකක් තුනක් නම් සම්මහරුම නෙවෙයි සම්මාන ගණන් මාස ගණන් කල් දාන මේ මේ ප්‍රශ්නාව මේ මේ කරදරාව මේවා ආවරණය නැතුව නම් පස්සේ අපි භාවනා කරන්නම් කියලා. ඒ කියන කරන කෙනාට විකමනට නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් අඛණ්ඩ ලෙස දිගින් දිගටම පවත්වාගෙන යන උත්සාහයක් තිබෙන්න ඕනේ. ඒ උත්සාහය නැති කෙනෙකුට නිවන් ලබන්නට බෑ. ඒක නිසා ආරද්ධ විරියෝ විරති අරම්භන ලද දීර්ඝයක් ඇතුළු වාසය කරන්නට ඕනේ. ඒ කළ කෙනෙකුට පමණයි නිවන් සත්‍යස්ස කරගත හැකි වන්නේ. ඒ කාරණාව ආරම්භන ලද දීර්ඝය. එතකොට මේ වීර්ය කොටස් තියෙන ආරම්භ කළ හතනික්ම දහස් පරක්කම දහස් කියලා අරමුණක් තියෙන්න ඕන. ආරම්භකලේ නැත්නම් අපිට ගමන යන්නට බෑ. අර ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක අඩියක. ඒ කියන්නේ පළවෙනි අඩිය කැපුවේ නැත්නම් නැත්නම් 1000ක් දිග පාරවල් කපන්නට බෑ. රෝඩෝ හතරමයි බිගින්ටි සංස්කෘතිය. එහෙමයි කියන්නේ. එතකොට අපි මේක අරඹේ නැත්නම් අපේ නිවන් යන ගමන අපි එතනම තමයි. අරබන්නට ඕන. පළඹුවට විතරක් නෙමෙයි. එතකොට යනකොට එනවා පරිබෝධ ධර්ම වෙනවා. මේ පරිබෝධ ධර්ම අපි මැඩගෙන ඉදිරියට යන්නට පුළුවන් ශක්තියක් තියෙන එකම ධාතු කියන්නේ ඒක. ඊළඟට එනවා පරක්‍රම ධාතු. භාවනාවෙන් දියුණුවක් ලබන්නට පුළුවන් කෙනෙක් සිටිනවා නම් අර සිංහල ප්‍රෝග්‍රෑම් උපදාස්කෝපදේශය තියෙන පළ ඇටි දුකටයි ගල් වදින්නේ කියලා. ගන්නවා දෙන්නට පටන් ගන්නවා. මායාවෙන් උදුර වෙනවා, සාභාවික පීඩාවෙන් උදුර වෙනවා, කර්ම පීඩාව තියෙනවා, උත් පීඩාවෙන් උදුර වෙනවා, ආභූත අමනුෂ්‍යවදක පීඩාව ඇති වෙන්නට පුළුවන් විවිධ ආකාරයෙන් භාවනාවෙන් දියුණුවක් ලබන්නට පුළුවන් කෙනෙකුට එවැනි පීඩා එන එක ස්වභාව ධර්මයක්. මොකද ඒවා අපි පැහැදිලිව අපි දකිනවා දන්න කාරණා මේ කියන්නේ එතකොට මේ පීඩා යට කරගෙන යට කරගෙන යට කරගෙන යන්න පුළුවන් ශක්තියක් තිබෙන්න ඕන. කොයි මායя ආවත් මායාවේ බලේ ලක්ෂයක් නෙවෙයි කෝටියක් නෙවෙයි අසංඛ්‍යයක් වත් මම මේ මාර්ග බලය අභිභාගන යන්නේ යනවා යනවා යනවාමයි කියලා. දැඩිම විලෝපයක් පවක්ම අසිත ධෛර්යයක් තමයි සිතට ඇති කරගන්න ඕනේ. ඔය කොහෙවත් ඉන්න මාළියෙකුටවත් කොහෙවත් ඉන්න බෝධියකටවත් කොහෙවත් ඉන්න වෙන සුදුරුකටවත් අපේ නිවන් මඟ අවුරන්නට අපි ඉඩ දෙන්නට හොඳ නැහැ. මේක දුන්නොත් අපි එදාම වැටෙනවා. හරියට බුදුහාමුදුර උපමාවක් කියනවා මෙහෙම. සාමාන්‍ය මේ හොඳ ශක්තිමත් ගලක් නම් කොච්චර උනන්ද ඈවත් ගල එන්නේ. නමුත් ඔය මඩේ තියෙන පොඩි ගහක් වගේ නිකන් නම් මේක කඩාගෙන වැටෙන හුලඟාවක් වගේ. එතකොට එහෙම කඩාගෙන යන පුද්ගලයාට නිවන් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ ජීවිතය කියන එක සාමත්ම අවශ්‍ය අංගයක් සම්මා වායාමයේ කියලා දක්වනවා. විද්‍ය සම්බුද්ධත්වයේ කියලා දක්වනවා. විද්‍ය ඉන්ද්‍රිය කියලා බදාගෙන තිබෙනවා. විද්‍ය බල ධර්මයක් කියලා දක්වලා තිබෙනවා. ඒ වගේම සත සම්පදාන ඉන්ද්‍රිය කියලා කරුණු හතරක් වශයෙන් මේ කුණාසේ පෙන්වන්න කරලා තියෙනවා සත්‍ය බෝධිපාශික ධර්මවල. ඒ නිසා කල්පනා කරන සමාධියේ විද්‍ය යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. ඒ වීර්ය අතපස කරන වීර්යයක් වන්නට පුළුවන්. ඒක නිසා නිර්යම් මේතර දෝරයන් යෝගක්ෂේ මාදී වාසනා ගච්ඡති යනි වත්තං ගත්ත දන්පාන සෝචති කියලා බුදුහාමුදුර දක්වෝ ගාතයව කියන මාගේ මේ වීර්යය යම් පර යම් දිනකදී මාගේ අභිප්‍රාය හිත වෙනවාද ඒ හිතවන තෙක්ම අත්ත නොහැර අත්ත නොහැර දිගටම දිගටම කරගෙන යනවා කියන එකයි අදහස. මේ නිසා මෙවැනි වීර්යයක් සමාගයේ සිට තුළ තිබෙන්නට ඕන. ඒක නැත්නම් අපෝෂිත වෙච්ච මොනක් එමන්ම ලබන්නට බෑ. මේ මේ කියඩුපාඩු සකසා ගත යුතුමයි. ඊළඟට උපකේත දතිස්සයන් හෝ බික්කේ ධම්මෝ නායන් ධම්මෝ මුක්තසතිච්ඡාති ඒකෝපනේ සංසංකින් චේතම් පටිච්චෝත්තං ඉදමිකේ බික්ඛු සතිමා හෝති වරණේන සති නීපක්ඛේන සමන්නාලතෝ චිතකතම් චිර භාසිතම් වේසලිතා අනුස්සරිතා මේ මොබදමහමන දැක්වේ පාඩේ ඒක විස්තර කරනකොට මේ බුද්ධ ශාසනය වන් යාමට බලාපොරොත්තු වෙන වෙලාව විසින් ඒ ඉමන අවබෝධ කරගත අවබෝධ කරගත හැකි වන්නේ උපට්ඨිත සති මෙන්න මෙලඹ සිටි සිහිය ඇති කෙනාට සම්මා සතිය දියුණු වෙලා ඇති කෙනාට අපි මෙයාට මේ කලින් ආපුවාට සම්මා සතිය තියෙන වැදගත්කම ගැන පුළුවන් තරම් කරුණු කියලා දීලා තියෙනවා සිහියෙන් හිත දෙවල් දරවල වැඩ කටයුතු කරන්නටයි කියලා කියලා තියෙනවා ඒවා තමත් දුරටත් කරන්නේ නැතුව පසුපසු පසු කර කර අතපසු කර කර සිටිනවා නම් මේ පාඩේවත් පහලා තේරුම් ගන්න උපස්සිත සතිස්සායම් මොඩික්කේ ධම්මෝ නිර්වාණ ධර්මය සාස්ත්‍රාත් කළ හැකි වන්නේ කෙළඹ සිටි සීය සම්මා සතිය දියුණු කරගෙන සිටියොත් පමණයි. නායම් ධම්මෝ මුත්තස්සතිත් සීය දියුණු කර නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ. මේව බුදුහාමුදුරුවෝ ශ්‍රීමුක පාඨ වශයෙන් ශ්‍රීමුකෙන් දේශනා කළ ශ්‍රීමුක පාඨ. ඒක නිසා මේවා මේ අපි කියන ධම්ම කියලා හිතන්නට එපා. අපි පැහැදිලිව දන්නා මේවා තියෙන සත්‍යතාවය. ඒක නිසා සිහිය පුළුවන් තරම් දුරට මේ දිනු කරන්නට ඕන. පරමේන සති නිපක්ඛේන සමන්නාමතෝ කියන වචනේ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. උතුම් සති සම්පජන්යෙන් වෙනවා. මේ පරම කියන උතුම් කියන වචනේ ගැන සඳහන් නියම කරන්නේ. නිකන් මුත්තක් සතියෙන් සිහියෙන් නැතුව ඔක්කොම දේවල් කරනවා තමයි ලෝකයේ සිටින්නේ. නමුත් සම්මා සතිය කෙනෙක් උතුම් ධර්මයක් උතුම් වූ සති සම්පජන්ණය යුතුව කටයුතු කරනවා කියන හැඟීමෙන් ඇතුව මම සති සම්පජන්ණය සම්පජන්ණය දිනු කරගත යුතුයි කියන ඒ අදිස්ථානය පෙරට කරගෙන ඒ අදිස්ථානය ඇති කරගෙන දවසින් දවසම සතියේ සතියම මාසින් මාසම මේ සම්මා සතිය ටිකෙන් ටික ටිකෙන් ටික හරි දිනු කරවන්නට බලන්න ඕන. ඕවා අඩුපාඩු තියෙනකොට නිවන් යන්නට බලාපොරොත්තු වෙන්න එපා. මේ මිනිස්සා ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට ඒ කරන දේටම අවධානය යොමු කරලා නැවත නැවත ඉස්සර ඉන්නේ සම්මා සතියෙන් යුතුවම කටයුතු කරන ටික ටික හරි පුරුදවන්න. මේකට කලින් ආපු අය දන්නවා ඒක කරන්න හැටි මේ අලුතෙන් ආපු අය කියන්න අපිට මූණ සෝදනවා කියලා සෝදනවා සෝදනවා සෝදනවා කියලා සෝදන්න. දක්වනවා නම් මදිනවා මදිනවා මදිනවා කියලා අපිට සාදත්ම දෙන්න. අපි හිතමු රැම්ම කටේදී සෝදනවා නැත්නම් සබන් ගන්න සබන් ගන්න සබන් ගන්න සබන් ගන්නවා කියලා හිතන්නේ. එළවලුවක් අල්ලසක් කපනවා. කපනවා කපනවා කපනවා කියලා තීපත් ගන්නවා. ඉසපීරනවා නම් ඉසපීරනවා පීරනවා පීරනවා කියලා තීපත් කරන්න. මේ විදිහට බුදුහාමුදුරුවෝ මේ සෑම දෙයක්ම සත්‍යයෙන් යුතුව සංකල්පයෙන් යුතුව කරන සබ බුදුහාමුදුරුවෝ ඉතින්ම දක්වලා තියෙනවා. ආලෝකිතේ විදෝපිතේ සංකදානකාරී හෝතේ සම්මිතේ පසාරිතේ සංකදානකාරී හෝතේ. ආ මේ ළඟට සංඝාටිපත්ත කියන ධර්මයේ මේ සම්පදානකාරී හෝති ගතිය පිටේ නිසින්නේ සත්‍ය භාසිතේ ජාගෘතේ සුත්ති ජාගෘතේ සුන්හි භාවේ හෝති අමු සුන්හි භාවේ සම්පදානකාරී හෝති ආදී වශයෙන් බුදුහාමුදුරේ දක්වලා තියෙන මේ කරන සෑම ක්‍රියාවක්ම කරන විට අතිතේ පිටේ කාර්යසිකායේ සම්පදානකාරී හෝති කන්න මොන විට පවාසින්නේ නේතුව කරන්නට උච්චාරපස්සාව කම්මේ සම්පදානකාරී හෝති ලැබි කෙනෙක් ඇති කියවලට යන පාරේ මෙතන පවා සිහියෙන් නේතුව කරන්නට කියලා බුදුහාමුදුර දක්වනවා ආලෝකිතේ විලෝකිතේ පැත්ත මේ පැත්ත බලනකොට සම්මිතේ පසාරිතේ අංගපසංග එහාට මෙහාට දිගහරින උට හකුලනකොට සංඝාතපත්ත ජීවර ධාර්මයේ ආන්දරු කෙනෙක් ගැන ඒ කතා කරන කිස් දිගහාන්නේ මේ ගැන කතා කරනවා නඳුන් බලනවා අදින විට පළදින විට මේවා සම්මිතව කරන්නට කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරලා තිබෙනවා. ඒ නිසා පුළුවන් තරම් දුරට සීය ටික ටික ටික ටික හරි දිනු කරගන්න බලන්න. මේක සිය ලක්ෂයයි. මේක අවශ්‍ය වශයෙන් නැත්නම් සම්මා සතිය කියලා අංගයක් ආග්‍රස්ථාන මාර්ගයේ දක්වන්නේ මේ බොහෝ දෙනෙක් කල්පනා කරන මේ ප්‍රයකාලම් භාගයක් වාඩි වෙලා ඉතින් ප්‍රයගෙන යනවා කොහොම හරි භාවනා කරාට පස්සේ ඕකෙන් නිවන් ලබන්නට පුළුවන් කියලා. ඉතින් නිවන් ලබන්නට මොළේ ඇති කරගත යුතු මේ ගුණ ධර්මයෙන් ඇති කරගන්නේ තුව. ඉතින් මේ පුද්ගලයා නිවන් ලබන්න උත්සාහ කරනවා නම් මේ නිවන හොබාක ප්‍රමාද වන්නට පුළුවන්. ඒක නිසා මේ සමාධිය ගමන් කරනවා නම් නිවන් අවබෝධ කර ගැනීම අපහසු කාර්යයක් නෙවෙයි. ඒක ඒ තරම් අමා උපත් සංගයක් වශයෙන් දක්න්නේ නැහැ. දන්නේ නැහැ. දක්න්නේ නැහැ. ඊළඟ කාරණාව උපටිස සතිය ගැන අපි ළඟට කතා කරේ සම්භෝනිකත්තායමෝ වික්‍රේ ධම්මෝ නමයන් ධම්මෝ සමානිකත්තා සිතෝපනේ සම්මුත්තං චේතම් පටිසෝ සංවිදමික්කේ මික්කෝ විරුක්ඛී කරුණෝ විචක්කසනි ධම්මේ කේශකප්පන්තකාරං වේකතං පිසුකම් පටම ඥානං උපසම්පජ්ජේ නිහපති ආදී වශයෙන් මේ පාඩේ ඉගෙන ගන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මොකද්ද මේ සමාධිමත් සිතක් ඇති කෙනාට ඒ නිවන අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සිත විතරේ වෙනවා නම් නොඑක ආකාර අරමුණු කරා යනවා නම් මේ තුළින් නිවන් දකින්නට බෑ. මේ කලින් කියපුවාට මම කියපු උපමාවක් කියන්නම්. කලින් ආපුවාට කියපු උපමාවක් අපි හිතමු පිරිසිදු වතුරක් තියෙනවා, නිසල වතුරක් තියෙනවා, මේක ඇතුලේ මණිකක් වැනි වටිනා වස්තුවක් තියෙනවා. අපිට උඩින් ඉඳලා බලනවා නම් ඇතුලේ තියෙන දේ පේනවා. මේ වතුර බොර වෙලා තියෙනවා නේද? මේ වතුර විවිධ පාට වලින් පාටවත් කරලා වර්ණවත් කරලා දෙනවා නම් මේ වතුර සැරේනවා නම් ওই මොහොතේ රැල්නවා නැත්තම් මේ වතුර උතුරනවා නම් සැකෑ වෙනවා නම් අර ඇතුලේ තියෙන දේ අපිට දකින්න පුළුවන් තියෙන ආකාරයෙන් මම අරන්න ගන්නවා වගේ කියන ඇතුලේ තියෙන එක රවුමට නම් අපිට පේන්නේ මහා දිගට කටිනවා. ඇත්ත ඇත්ත කියන ලකින්නට බෑ. යථාභූත ඥානදර්ශනයක තිකර ගන්නෑ. වතුර නිශ්චල වෙලා තියෙනකොට නෑ පිළිසිදු වෙලා තියෙනකොට නෑ. එතකොට තමයි ඒක ඇතුලේ දකින්නේ. ඒ වගේම සිත නිශ්චල වෙලා තියෙනකොට නෑ සාන්ත වෙලා තියෙනකොට නෑ පිළිසිදු වෙලා තියෙනකොට නෑ. අර වටිනා මඟක් ගැනීම මේ යථාභූත ඥානදර්ශනයෙන් දක්නා වූ දුක්ඛ නිරෝධ සත්‍ය වෙන නිර්වාණ ධාතෝ සෝවාන් මාර්ගඵල වෙන ඒ මාර්ගසිත ඵලසිත ආදී ධර්මයන් දැකීමෙන් එම නිසා සමාධිය ආශ්‍රයයි. මේකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනකොට ප්‍රකාශ කළ ඊට දෙකේ විතු විනිශ්චය පාමී විරිච්ඡප්‍රේ ධම්මෙන් කාමයන්ගෙන් වෙන්වන්ම අපසල ධර්මයන්ගෙන් වෙන්වම පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා දෙවෙනි ධ්‍යානයට යනවා තුන්වෙනි ධ්‍යානයට යනවා හතරවෙනි ධ්‍යානයට යනවා මේ විදිහට පැමිණ වාසය කරනවා කියන එකයි උන්වහන්සේ පාඩේ විස්තර කරන්නේ. මේකෙන් අදහස් කරන්නේ සමතයක් වශයෙන් භාවනාව දියුණු කරලා පළවෙනි ධ්‍යානයට සිතපත් කරලා නැත්නම් දෙක තුන හතර වෙනි ධ්‍යානවලට සිතපත් කරගෙන ඊට පස්සෙම මේ දේ කළ යුතුයි. සමතේ වැඩි වෙන තුරුම ධ්‍යාන ලබන්නට පුළුවන්. එම මුලින්දම සුස්ක විදර්ශකේ වශයෙන් විපස්සනා භාවනාව පමණක්ම විදර්ශනා භාවනාව පමණක්ම කියන්නේ මොනවාද කෙනෙකුට ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. මේ විදර්ශනා භාවනාව තුළින් ලැබෙන ධ්‍යානයේ ශක්තිමත් එකක් කියලා මා කියනවා. සම්මතයෙන් නැති කරගන්න ධ්‍යාන වලින් මොනවද කරන්නේ? කොහේ ඇදලා පියාන වාඩි වෙලා සිතෙන් ඉස්සල කරගෙන තැම්පත් කරගෙන ඕනේ ඉන්න පුළුවන් මේ අනිත්‍යමන කාලය තුළ. ඇවිදින්නට බෑ, කතා කරන්නට බෑ, යමක් කරන්නට කියන්නට බෑ. සම්මතනේ කිරීමක් වෙන මට්ටමේ කිරීමක් කිසිවක් කරන්නට බෑ සමතෙන් ඇති කරගත්තු ධ්‍යාන මට්ටමේ සිටගෙන ඒ නැගිටලා තමයි මේවා කළේ කියන්නේ විදර්ශනා සමාධිය නෙවෙයි පළවෙනි ධ්‍යානයේ පටන් අටවෙනි අරූපාවචර ධ්‍යානයේ දක්වාම සෑම ධ්‍යානයක්ම විදර්ශනා භාවනාව තුළින් ලබන්නට පුළුවන් මේ ධ්‍යානයේ කිසියම් පැවැත්මක් සක්මන් කරන්නට පුළුවන් නොඑක ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී විමසමසලා බලන්නට පුළුවන් මේ ඕනෑම ක්‍රියාවක් කරන්නට පුළුවන් ධාර්මික ක්‍රියාවක්. එහෙම කරනකොට සමාධිය වැඩෙන්නේ ඒ නිසා සමාධිය දිනු කර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕනේ ඒ සමාධිය දිනු කර ගැනීමට එක්කෝ සමත වශයෙන් භාවනා කිරීම සුදුසුයි නැත්නම් විදර්ශනා වශයෙන් භාවනා කිරීම සුදුසුයි. සමහර කෙනෙකුට විදර්ශනා භාවනා කිරීමෙන් කවදාවත් ප්‍රතිඵල නොගන්න පුළුවන් අවස්ථා තිබෙනවා. දැන් මගේ භාවනා දැනගෙන නිවන් කියන රාශියක් ඉන්නවා මේ සෑම කෙනෙකුගේම දෙදෙනෙක් හැර අනිත් සෑම කෙනෙක්ම මුලදී මුලින්ම විදර්ශනා භාවනා කරලා නිවන් කියයි. දෙදෙනෙක් පමණයි සමතෙන් භාවනාව දිනු කළා ධ්‍යාන වලට පිටපත් කරන නිවනට පිටපත් කරගන්නවා. ඒකෙන් අදහස් කරන්නේ බොහෝ දෙනෙකුට පුළුවන්කම තියෙනවා මුලින්දලා විදර්ශනා භාවනා කිරීම තුළින් නිවන අවබෝධ කරගන්නට. විපස්සනා උද්දංගම සමතන් භාවයේදී කියලා බුදුහාමුදුරුවෝ යහපත් පටිසෝත්‍රයන් සූත්‍රවල දක්වලා තියෙනවා. විපස්සනා පූර්වංගම වූ සමතේ භාවනා කරන දිනු කරනවා කියන්නේ. ඒ කියන්නේ විපස්සනා භාවනා කිරීමෙන් සෝවාන් මාර්ගයේ පළවෙනි දැනීම තමයි ඇති කරගත්තාට පසුව ඔහු පහසෙන්ම පුළුවන්කම ලැබෙනවා සාම සරල කාර්යයක් වෙනවා ඔහුට ධ්‍යානයක් උපදවා ගන්න එක. ඒක තමයි තා පනත ක්‍රමයක නිසා මම කියන්නේ පුළුවන් තරම් දුරට විදර්ශනා භාවනා මුල ඉඳලම කරන්න දෙයි කියලා. එහෙම කරනකොට යම් කිසි කෙනෙකුට අපහසුතාවයක් තියෙනවා විදර්ශනා භාවනාව තුළින් ප්‍රතිඵලයක් ගන්නට අපට පුළුවන් සමත භාවනාව ප්‍රගුණ කරලා ඊට පස්සේ විදර්ශනා ගන්න. අර කාලේ අපිට යන්නේ නැතුව කාලේ කාලේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මේ ක්‍රියාදාමී තාමත්ම සුදුසු කරනවා. සමතේව දිනු කිරීමට කොච්චර උත්සාහ කළත් ඒකෙන් කිසිම ආකාරයෙන් අනාගතයේ මේක පාරමී සත්‍යයක් වශයෙන් අපිට ඒක ධර්මතාවය පැමිණෙන්නේ. අපි ධ්‍යාන උපදවාගෙන හිටියත් ඒ ධ්‍යානෙ නොපිළිලා තිබුණොත් මරණ මොහොතේ සිහිපත්තුම බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන් එපමණයි. මේම ජීවිතයේදී ධ්‍යාන උපදවාගෙන හිටියනම් දැන් ආත්ම තුනවත විරුද්ධ ධ්‍යාන උපදවාගෙන කියන අද අපිට ඒවෙන් කිසිම බලක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. ඊට අමතරව කිසි කෙනෙක් නිවන් ලබා ගැනීමට හේතු වෙන පාරමී කුසලයක් වන්නේ. එහෙම නෙවෙයි විදස්නා භවනා කරලා මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් පරමාර්ථ ධර්ම චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් අවබෝධ කරගත්ත කෙනෙක් කියනවා ඒ අවබෝධය ඇති කරගත්තාට පස්සෙ ඒ මේ ජීවිතයේදීම නිවන ලබන්නට අපහසු වුණා කවදා හරි නිවන ලබා දෙන්නට සමහරට ආත්ම 10000ක් ගන්නට පසු හරි කමන්නේ මේ නිවන ලැබීමට මේ කරන ලද කුසලයේ හේතු වෙන උපනිෂය වෙනවා ඒක නිසා මුලින් සිතම විදර්ශනා භාවනාව කරන එකයි ඉතා සුදුසු ඒ කතාව දැන් කියවා ඇති ඊළඟ කාරණාව පඤ්ඤෝතෝ යම් පිටේ ධම්මෝ නරණ ධම්මෝ දුප්පඤ්ඤ දුප්පඤ්ඤත් ප්‍රඥාවක් කෙනෙකුට නුවණ ඇති කෙනෙකුට පමණයි මේ ධර්මය දකින්නට පුළුවන්. මොෝඩියවල මේක රකින්නට බෑ. ඒකයි මේ කතාවේ අදහස. මේක විස්තර කරනවා මේක කිව්වේ ඇයි කියන්නේ. බුදුහාමුදුරුවෝ ඔය අපේ තියෙන ප්‍රඥාව නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරන ලබන්නේ. අපි හිතන්නේ අපි කියන්නේ සාමාන්‍ය ජනතාව හිතන්නේ ප්‍රඥාව කියන්නේ මේ සෝල විභාග පාසලා පත්‍යාසු පාදිකින් විද්‍යාවේ සත්‍ය පාසලා හොඳට ඉගෙන ගන්න පුළුවන් නෝන කියන එකට ඉතින් මෙයත් මහා නෝනක් කාර්යය කියලා කතා කරන්නේ ප්‍රඥාවන්ත පුද්ගලයෙක් කියලා කියන්නේ ඒකම ප්‍රඥාවක් නෙවෙයි ඒවා ලෞකික ප්‍රඥා ඒක ප්‍රඥාවක් තමයි ඒ ප්‍රඥාව නෙවෙයි අපිට අවශ්‍ය. ඉදිකේ විකෝ පඤ්ඤාවෝසේ උද්‍යත් ගාමිනිය පඤ්ඤාල සමන්නාලතෝ අනිවාර්ය නිබ්බේනිකාය සම්මා දුක්ඛේ ගාමිනියා. මේකයි බුදුහාමුදුරේ එක පාඩේ විස්තර කිරීමට ඉතිපත් කළ ඒ ශ්‍රී මුඛ පාඩේ. ඒකෝ මේක අදහස් මේක. නෑ. මොකද්ද අඤ්ඤා හෝති ප්‍රාණවත් වෙනවා කුමක් සිදල් උද්‍යස්ස ගාමිනියා පඤ්ඤා සමන්නාගතෝ ඇතිදී නැතිදී දක්නා නුවණින් දෙනවා කුමක ඇතිවීමද තියෙන්නේ දකින්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරවල විඥානවල මේ කියන කොටස් පහෙන් ඇතිවීම නැතිවීම දකින්නද පුළුවන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පමණයි මානේ නිවන් අවබෝධ කරන්නට පුළුවන් වන්නේ ඒක නැති කෙනෙකුට නෙවෙයි ඒක විශේෂාංග ඊළඟට ප්‍රකාශ කරනවා උද්‍යතගාමී ප්‍රඥා සම්මන්නා අරියාය ඒක උත්තම ප්‍රඥාවක් ආර්ය ප්‍රඥාවක් සාමාන්‍ය ලෞකික ලෝක සත්‍යය තුළ තියෙන සංඥාවක් නෙවෙයි. දීදිකයි සාමත් නැවැදගත් වචනයක් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙන්නේ දීදිකයි. විනිවිද දක්නා ප්‍රඥාවක්. චින්තා පැත්තකට විනිවිද දකින්නට පුළුවන් ප්‍රඥාවක්. මේ පංචස්කන්ධය ගත්තොත් මේ රූපස්කන්ධය මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේක නිත්‍ය ධර්මයක් මේ අනිත්‍ය ධර්මයක් මේක දුක්ඛ ධර්මයක් මේක නිදී හේතු නිසා හටගන්නවා නිදී හේතු නැති වෙනවා මේක නැති වෙනවා ආදී වශයෙන් මේ රූපය පිළිබඳ මොනවද දඩේතු ආකාර තියෙන සෑම එකක්ම විවිධ දක්නම් ප්‍රඥාවකින් දකින්නට පුළුවන් නෝන. ඒ වගේම තමයි දේශනාව සංඥාව සංඛාර විඥාන කියන සතරම ධර්ම මේ නාම ධර්මයන්ගේ යථා සත්‍යය යථා පරිදි අවබෝධ කිරීමට සමත් විවිධ දක්නා නෝනක් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දක්නට පුළුවන් නුවණක් තිබෙන්න ඕනේ. මේ නුවණ සම්මා දුක්ඛේ ගාමිනිය. මේ දුක කෙලවර වීමට තියෙන සහපත්‍ය නුවණක්. ඒක නිසා බුදුහාමුදුර බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කරන්නේ මේ නිවන් යාමද නමින්ද මෙකේ විකෝ පංච උපාදානස්කන්ධයේ සෝදී අධ්‍යාන පස්සේ විහෙරති කියලා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක බලමින් වාසය කරන්න තේ කියන එකයි මේ කාටේ පාඩේ සිංහල සරල අදහස. අන්න ඒ විදිහට කටයුතු කිරීමෙන් තමයි නිවන් ලැබෙන්නේ. මේ ප්‍රඥාව නැත්තම් ඒවා නියම ලබන්නට බෑ. මේ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා මා කලින් කියවා සමාහිතෝ වික්කේ විකෝසාරා භූතම් පජානාති කියලා සමාධිමත් සිතක් කියන කෙනෙකුටයි මේ ප්‍රඥාව ඇති කර ගන්නට පුළුවන් වන්නේ. සමාධිමත් සිතක් කියන නිසුව තමන්ගේ ඇඟ දෙස බැලුවොත් තමයි රූපේ නිරන්තරයෙන් නැතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දකින්නට පුළුවන් වන්නේ. ඒ සමාධිමත් සිතින් නිසුව තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන ප්‍රතිස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම ඇතිවෙන විට ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා කියලා ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා මේ උද්‍යත්ත ගාමිනී අපඤ්ඤා සමන්නාගතෝ කියන උත්සාහවත් අවශ්‍ය කාරණාව මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැක දැක සිටින්නට පුළුවන් ප්‍රඥාව තිබී යුතුයි. එසේ නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ. එක්කෝ මේ ජීවිතයේදී නැත්නම් පෙර භවවලදී මේ සංනෝන ඇති කරගෙන තිබෙන්නට ඕන. එහෙම නැති කෙනෙකුට කවදාවත් නිවන් ලබන්නේ නැහැ. ඒකයි මේ කාරණාවේ ඒ කාරණාව ගැන කියපු එක අනුන් දෙක දැන් සමානවා. ඊළඟට කියන කාරණාව මේකත් ඉතාම වැදගත් කරුණක්. නිප්පංච රාමස්සායම් දෙක්කේ ධම්මෝ නිප්පංච සතින නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතන. පපංච කියන්නේ ප්‍රමාදයට හේනවා. සංසාරයෙන් ගැලවෙන්නට නැතුව මෙවි මෙවි ඉපදී ඉපදී ජාතියෙන් ජාතියට භවයෙන් භවයට නැත්නම් සංසාරයෙන්ම ගමන් කර කර සංසරණය වීමටම යොදවන ධර්ම වලට තමයි ප්‍රමාදයට හෙළන ධර්ම කියන්නේ. සංකාරයෙන් ගැලවෙන්න දෙන්නේ සංකාරය ප්‍රමාද කරනවා. මේ ඔක්කොම මාර පාක්ෂික ධර්ම. මොනවද මේ පොත්පත් වල දක්වලා තියෙන ප්‍රධාන කරුණු ටික ප්‍රපංච ධර්ම වශයෙන් සංහා දිට්ඨි මාන. සංහාව, වැරදි ආකාර දෘෂ්ටිය, මානෙ කියන ක්ලේශ ධර්මයන් ප්‍රපංච ධර්ම වශයෙන් පොත්වල දක්වා තියෙනවා. ඊට වඩා ප්‍රපංච ධර්මයක් ප්‍රායෝගික වශයෙන් තියෙනවා අවිද්‍යාව, නොදක්කන මොඩක. මේක තමයි සංසාරයේ දිග්ගැසීමට හේතු වෙලා තිබෙන ප්‍රධානතම කාරණාව. ඒක නිසා මේ ප්‍රපංච ධර්මයන්ගෙන් ඇදී කෙලෙසිටන කෙනෙකුට අන්හාවෙන් මියසෝ කියනකොට මානෙන් වශයෙන් කියන වැරදි ආකාර දෘෂ්ටිවලින් මියසෝ කටයුතු කරන කෙනෙකුට මේ කියන්නේ පංචස්කන්ධයේ නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි හොඳයි ලස්සනයි ආදී වශයෙන් සිතන සිතන කෙනෙකුට ඒ ප්‍රපංච ධර්මයන් ඇලිලන්නේ ප්‍රපංච ධර්මයන් කියන්නේ බැඳලා තියෙනවා මේ මේ නිර්වාණ ධර්ම අවබෝධ කරගන්න සාර්ථක කරන්න ලැබෙන්නේ නැහැ කරහැතුන්නේ නිප්පංච රාමස්ස නිප්පංච ලතිනෝ මේ ප්‍රපංච නොවන ධර්ම කෙරෙහි ඇලෙන්න ඇලීමක් ගැනීමක් වෙන කෙනෙකුට මම මේකට කියන්න මේ මම ගැන කියන්න කියන කතාවක් කියලා හිතන්න එපා මේ අය උද්‍යෝගිමත් කිරීමට මේ ඇයට දෙකින් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කම නිසා මම මේ කාරණා කියන්නේ නැත්තම් මම ගැන කිසිම දෙයක් මම කියන්නේ එතකොට මම මහණුනාට පස්සේ මේ සබ සම්බන්ධ දේවල් ලෞකික දේවල් අතහැරලා මහණුනාට පස්සේ අතීතයේ සිටපු සිදුවීමක් මම මේක. උඹ මහණුනේ රාගය ඇති කරගන්නටවත්, ද්වේෂය ඇති කරගන්නටවත්, මෝහය ඇති කරගන්නටවත් නෙවෙයි. උඹ මිනිහෝ මහණුනේ මීත රාග, මීත දෝෂ, මීත මෝහ කප්පේට සිටපත් කරගන්න. මේක අවංකවම හදට කාලකනාට පසුව රාගක තීන්දුව වලට සිත තුළ ගාමක වෙන දෙවෙනි පුද්ගලයේ ඉඳින්ද නිමිත්ත සිවිලි වලට සිත තුළ හරියන්නට ඒ පුද්ගලයා විදහ වෙනවද? මෝහයෙන් මුලාවන්නට ඒ පුද්ගලයා කැම තියනවද? මේක නෑ. එතකොටම රාග සිතිවිල්ලක් එනකොටම මේ හොඳට ඉඳලා කාලෙට තියෙනවා උඹ ආදි රාගයෙන් නලවනලව ඉන්නට නෙමෙයි මිනිස්සු උඹ ආදි ඉදිරියට රාගය නැති කරන සත්‍යයක් ගන්න. මොකද නිකුයි පැත්තේද? ඒක නිසා මේක මහා නතර කරගන්න. දීසයක් වහ ඔබ මේ ඒකනට දේශ කරන්නට නෙමෙයි ආවේ. ඔබ කෑලි කෑලි කප කප මරන්නට එන පොඩ්ඩලයට ද්වේෂයක් නැතුව මෛත්‍රී සිතට සිතක් ඇති කර ගන්නට මේ මහණ ජීවිතය තුරුනේ. එහෙමනම් ඔබ ද්වේෂයෙන් සිතෙන් පැටවෙන එක හරිද? වැරදි නේද? මේ විදිහට සිතට අමංකම අදහසක් ආවොත් එහෙම ওই කෙලෙස් ධම්ම නතර කර ගන්නවා කියන එක ඉතාම සිද්ධ කොට කරගන්න. සරල කතාවක්. මේ අයත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. කොහොමද ඉන්නේ? මම මේ යන්නේ යකත් පිළිසෙන් සෝවාන්වත් වන්නට. සකදාගාම වෙන්න නැත්නම් මනාගාම වෙන්න නැත්නම් මේ ජීවිතේන මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නතර කරන්න. එහෙම පුළුවන් නතර කරන සංසාර ගමන සම්පූර්ණයෙන් නතර කරපුවා ඉන්නවා. අදත් ඉන්නවා. ඒ නිසා මෙහෙම යන කෙනාට මේ රාග, දීස, මෝහ, කෙලෙස් ධර්ම චිත්ත තුළ තියාගෙන ඕව පැසව පැසව ඉන්න එක හරි වැඩක් නෙවෙයි. මේම කළ සංසාරෙ දිගු දිගට යනවා නේද? නිවනට යන්නට පුළුවන්කමක් නැහැ. නිවන අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. ඒක නිසා දැන් නිවියට නම් රාගයෙන් තොර ජීවත් වෙන්න බෑ. නමුත් අනවශ්‍යාකාර රාග කිසිදු විදිහට එනකොටම ඔය අදහස ගත්තොත් එහෙම සිත පිහිටු දක්වා ගන්න. නැත්තම් දේශේ ගීතයේදී කියලා ප්‍රබෙද නිවියට මේ දේශේ නෑ කාටවත් දේශේ නෑ තරහවම නාගෙනවා. අසතට ඉන්දියාව කොහොමද හෝ හැම එකක්ම දේශේ මොකද ඒක නිසා දේශයක් ලැබීමකොටම ඒක සම්පූර්ණ පිළිසුදුව සබා ගන්නට පුළුවන් මේ අදහස කවා ගන්න. නිප්පංච රාමස්ස නිප්පංච රතිලෝ කියන්නේ ඔබට. ප්‍රමාදයට හෙළන ධර්මයට විරුද්ධ අදහස් කරන්න කැමැතිලා ඒකට ඇදිලා වාසය කරන එහෙම කෙනෙකුට තමයි නිවන් අවබෝධ කරන්නේ. මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ඉදදික්කේ දික්ඛෝ පපංච නිරෝධේ චිත්තම් පක්ඛණ්ඩ පිපසේද විසන්දිතේ අධිමුච්ඡතිය මේ අධිමුච්ඡති කියන එක වචනේ මං කියන එක පොත්වල තියෙන සම්ද මෙමුච්ඡති කියලා. ඒක ඉතින් මගේ මනසට හදවතට එන්නේ අදිමිච්චටි කියලා බුදුහාමුදුරුවෝ එහෙම කියපු නිසා මේ මොකද මේක අදහස් කරන්නේ ප්‍රපංච නිරෝධය මේ ප්‍රපංච ධර්මයන් නිරුද්ධ කිරීම පිළිබඳව සිත සංසිද්ධට පිළිදෙන අසීදටි පැහැදෙන අදිමිච්චටි කියනකම දැක්කගෙන තියෙනවා ප්‍රපංච නිරෝධේ පක්ඛණ්ඩ දෙකට බහිනවා අස්කන්ධෙට පසීදෙති පැහැදෙනවා සංකේතෙට පිහිටනවා අදිමුච්චෙට මේකෙන් ගැලීගෙන සිටිනවා ඔබට විමුච්චෙට කිව්වොත් ඒකෙන් නිදහස් වෙනවා කියලා කියන්න තියෙනවා පංච නිරෝධයෙන් නිදහස් වෙනවා කියන කතාව එතන විශේෂ උගුමයි ඒක නිසා අපි අදිමුච්චෙට කියන වචනේ අපිට කියන්නේ ප්‍රතිචිවි හොඳ එතකොට මේ විදිහට කටයුතු කරගෙන තමයි නිවන අවබෝධ කරන්නේ ඒක ගැන ප්‍රායෝගික වශයෙන් කතා කරනවා නම් නිවන මත වෙන ආකාරයෙන් මේක කතා කරන්න තියෙන්නේ මේ පංච නිරෝධයන් ගැන අත්දැකීම තුළින් ඒක කියන්නට දැන් අවකාශ දෙන්නේ නැහැ කාලයක් නැහැ එතකොට වූ ආකාරයෙන් තුන් ඇති කරගත සමාගයේ සිත තුළ ඇති කරගතින් ධර්ම අටක් බුදුජානන් වහන්සේ දේශනා කළා මෙන්න අනුපාඩු තියෙනවා නම් නිවන් යන්නට බෑ ඒකට කියන්නේ නිවනට දොස් කියලාවත් නිවන් මාර්ගයට දොස් කියලාවත් වැඩක් නෑ තමන්ගේ අනුපාඩෝ තමාම සකසාගත යුතුයි මා මුලදී කියවා අත්ති අල්පේච්ඡ භාවය ගැන බුදුහාමුදුරුවෝ කියපේක අන්තිමට කියන්නම් කියලා ඒකෙදි මේව විස්තර කරාට පස්සේ ඒක තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන නිසා බුදුහාමුදුරුවෝ පළවෙනි විස්තර කළා කියලා කිව්වේ කියලා තමයි ඒ පොත්වල දක්වා තිබෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා මේ විදිහට මම කරුණේ තිබන්න ඕන බව මම දන්නවා. ඒක නිසා ඒක අවසාන වශයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කරනවා. අපිට සම අපච්චසං අපිච්චේ ධම්මෝ අනන්තමෝ මෛත්‍රසාතිකෝ පණිතං සංගින්දේතං පටිච්චෝසං ඉද විපේතිකෝ අපච්ච සමානෝ අපච්චෝ සමන් ධානීති නැච්චති සන්තුෂ්ඨෝ සමානෝ සන්තුෂ්ඨෝ සමන් ධානීති නැච්චති ආදී වශයෙන් එක දිගට කියනවා අල්පේච්ච භාවයේ කියන මම මොකටද මහණෙනි කිව්වේ දන්නවද මෙන්න මේ කරුණ සඳහා අප අල්පිච්චව සමානෝ මේ වික්ෂව නැත්නම් කවුරුහරි යෝගාවචරය අල්පිච්ච අර කලින් තිබුණා කියන්නේ අපි වලින් නැත්නම් මේ සමාන භාවය අතිමාන භාවය වැඩි හිත උදුමාගෙන ආඩම්බරකම අරවම නැතුව ඉන්න ගතිය. ඒවා භවනා කරනකොට තිබියක බලන්නේ. එවැනි ගුණයකට පුද්ගලයා අපිච්චෝ කියන ඥානෙන් තින්න ඒ අනිත්‍යය මම අල්පිච්ච පුද්ගලෙක් කියලා දැනගන්නට කැමතියි. මේකයි බුදුහාම දාර්ශනික බල විස්තර කරනවා. සංස්කෘතව සමානව සංස්කෘතෝ දිමන් ජානීයද මේච්චති. මේ පුද්ගලයා පස්සේ මේවත් යන්නේ. සත්‍යයේ ඉතින් මෙන්නේ අර කියන්නේ ලදයෙන් සත්‍යේම ආදී දේ සත්‍යයෙන් විතර ඉන්නේ. නමුත් මම මෙහෙම ලදයෙන් සත්‍ය වෙන පුද්ගලයෙක් කියලා අනිත්‍ය දැනගන්නවට කැමති. පවිත්‍ර සමානව පවිත්‍ර දිමන් ජානීයද මේච්චති. මේකෙන් මොකු වෙන්නට කැමති. නමුත් මේ විදිහට ඉන්නවා භාවනා කරනවා කියලා කියන්නට ඒ මනසයි දැනගන්නට කැමති. ආනන්ද විදියෝ ආරම්භන ලද ජීවයෙන් විතර වාසය කරනවා. නමුත් මම මේ ආරම්භන ලද ජීවයෙන් විතරයි වැඩ කරන්නේ කියලා අනිත් අය දැනගන්නට ඕනේ කිසිම ප්‍රතිපත්තියක් නෑ. ඕනේ දැනගන්නට කොහෙත්ම කැමැත්තක් නෑ. ඊළඟට උපක්ෂිතල සීයෙන් විතර මට සම්මාසතිය තියෙන දෙයක් තියෙනවා කියලා තමයි දන්නවා. නමුත් අන්නය මෙයාට මේ සිහිලකින් විතර සතිය තියෙනවා සතිය දිනවල තියෙන පොඩ්ඩලේ සතියෙන් වැඩ කරගෙන ඉන්න පොඩ්ඩලේ කියලා දැනගන්නවට පොඩ්ඩක්වත් කැමැත්තක් සමාහිත සමාහිතේ තියෙන සමාහිත පළවෙනි දේ තුන්වෙනි ධ්‍යාන කියන එක නිකන් සුදු දෙයක් වෙන්නත් පුළුවන්. අරූපාවචර ධ්‍යාන සුදු දෙයක් වන්නත් පුළුවන්. ඒකේ කුව අනිත්‍යයට සමාගයේ සිට තුළ ධ්‍යාන තියෙනවා කියලා දැනගන්නවට කිසිම සුපිකත්වයක් අනුපායක් කැමැත්තක් නෑ. ඊළඟට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවෙන් විනිවිද දකින්නට පුළුවන් පොත්තුලෝ ප්‍රඥාවක් වන්නට පුළුවන් දවනෝ මේකෙන් කියන්න ප්‍රඥාවක් වන්නට පුළුවන් තිබෙනවා. ඒකේ වත් අන්නයි මම ප්‍රඥාව තියෙන පොත් කියලා දැනගන්නට ඔබ කැමති ගන්නවා. මේ වගේම නිප්පංච ධර්මයන් මේ ප්‍රපංච ධර්මයන් ඈත්ලා නිප්පංච ධර්මයන් කැමැත්තෙන් යුතුව ඉන්නේ කියන්නේ ඒ විදිහට ලෝකයාට ඒක දැනගන්නවා ලෝකයා ඒක දැනගන්නට උත්සුකම කැමැත්තක් නැහැ. මෙන්න මේකයි මානෙම මම අල්පේක්ෂතාවය කියලා කතා කරන්නේ. අද බොහෝ දෙනෙක් මම අනාගාම වෙලා මම රහත් කියලා කියලා ලෝකයට හයියෙන් කෑගහලා කියනවා නම් ඒ අය එක්කෝ මේ කරුණ දන්නේ නැත්නම් මානෙම මත් වෙලා. එහෙම නැත්නම් බොරුවට වැවෙනවා. ඒක නිසා මේ අල්පේක්ෂතාවයේ සමානී චිතතුල තියෙන්න ඕනේ. මේක මතක තියාගන්න මගේ මම මම ළඟ තියෙන එකක් මම මේ කියන්නේ මගේ ළඟ තියෙන ගුණයක් අන් අය දකින්නවාට මම කැමතියි. එතකොට මම නන්නේ මේ ගුණේ තියෙනවා කියලා අනිත් අයට මම පෙන්නන්න යන්නේ නැති ගුණයක් පෙන්වන්න කියලා කවදා කිව්වොත් හිතන්න පුළුවන් දෙයක්. Taman ළඟ නැති ගුණයක් තියෙනවා කියන්නේ මේ අපේ පොළොන් තරන්දරට අවංක ප්‍රතිපත්තියක පිළිතර කටයුතු කරනවා අනිත්‍ය භාවයේ සිට දෝ තිබෙන්නට ඕන. ඒක නිසා තමන් භාවනා කරනවා කියලා අන්නයිට කෑගහක් යන්නට අවශ්‍ය නැහැ. සමාධි සිතට සමාධිය තියෙන ප්‍රඥාව තියෙන මේ මේ මාර්ගඵල ලැබලා තියෙනවා මේවා තියෙන ධ්‍යාන තියෙනවා කියලා අන්නයිට කියන්නට අවශ්‍ය කමක් නැහැ. පොළොන් තරන්දරට මේ අන්න ඕවා සහතිකතවම කරගෙන කරගෙන යන එක තමයි ඉතාමත්ම සුදුසු අන්නයිට ඕවා දැනගන්නට අවශ්‍ය කමක් නැහැ. මේ දැනගත්තොත් එහෙම දෙන්නේ මොකක්ද දන්නවද? ඒ අය අපි දෙස උපහාසාත්මකව බලන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක සිදුවීමක් මම කියන අපේ භාවනාවේ දිනු කාන්තාවක් එයාගේ දුව ලස්සනට ඇවිල්ලා සැරසලාවට පස්සේ "ඕ අම්මේ මම ලස්සනද කියලා අම්මේ පුතාගේ දුව පුතා බැලුවේ කියන්නේ." අයියෝ මේ පාට පංචස්කන්ධේ ගොඩක් මේ මාස් ගොඩක් මේ නාම රූප ගොඩක් ඕකේ මොනවද ලස්සනයි කියන්නේ කට මේ දුව බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන ඉන්නලා අම්මට මේ අම්මා මට ඇවිල්ලා මේ ෆැමිලි එක මහා ලොකු හපන්කමක් කළා කියලා. මම දැන් ඔබ මේ කරලා තියෙන මම සැට වැඩන්නේ නරක වැඩක් නේ. එහෙම යා කටයුතු කරන්න දුන්නේ. ඔව් ඔව් ලස්සනයි නේද? ඔයා හරි ලස්සනයි කියවනම් ප්‍රශ්නේ වැඩන්නේ. අපි අර තමන්ගේ තියෙන ගුණධර්ම ලෝකයට කියන්න ගියාම මේ පිටියක්. මේ අම්මා හැම වෙලාවෙම මේ බණම ලල්ලගෙන දඟලන කෙනෙක් නේ. අන්න ඒ විදිහට කතා කරන අය. සමහර කෙනෙක් කියලා තියෙනවා මේ භාවනා හාමුදුරු කට්ටෙක් කල්ලගෙන මේ කොහෙද මේ කිසි දෙයක් කියනො කිසියක් කාලා බොන්නේ නැතුව ජොලි කරන්නේ නැතුව අපි ඉන්නා එහෙම මංගල සං සමහර අය කියලා තියෙනවා. මොකද දඟලන මේ තත්ත්වයට මංගල මාවගේ වන්න බැහැ නෑ. යම් කිසි කෙනෙක් විවේචනය කළත් ඒ ගියකින් එකක් මගේ නෙවෙයි. යම් කිසි කෙනෙක් ප්‍රශංසා කළත් ඒ ප්‍රශංසාව ගියකින් එකක් මගේ නෙවෙයි. යම් කිසි කිසි කෙනෙක් නින්දා කළත් ඒ නින්දාව ඉන්නේ කියනවා මම නෙමෙයි. කොයි වචන දේවල් මම මගේ කියලා මම දන්නේ. ඒක නිසා ඕන දෙයක් ඕන දෙයක් වුණාට ඒක මට ප්‍රශ්නයක් නෑ. නමුත් Tamanට ප්‍රශ්න ඇතිවන්නට පුළුවන් මේ විදිහට මේ අල්පේක භාවය සමාගයේ සිදුතුල නැතිබුණොත් එහෙම අපි වාසය කරන අතුරු කරන සමාජයේ බොහෝම දුස්සීලයි. ඒක තේරුම් ගන්න දුස්සීල ලෝකයේ බහුජනෝ බොහෝ දෙනා දුස්සීල. ඒක නිසා බොහෝ දෙනෙක් භාවනා කරන අය නෙමෙයි මේ අල්පේක භාවයේ නිසා මේ සාමත්ම වැදගත් ගුණාංගයක් කියලා එකක් එකතු කරගන්න වෙනවා. මේ ආකාරයෙන් සමාගයේ සිට යම් යම් අනුපාඩු තියෙනවා නම් ඒක එකතු කරගත යුතුයි. මේ දක්වා කියපු කරුණවල පිටිසාරාංශයෙන් දැන් කියලා මේ දේශනාව අපි මෙතනට බලාපොරොත්තු වෙන්නේ. අපි කියන්නේ නිවන් යාමට සමාගයේ සිට තුළ යම් කිසි විපර්යාසයක් ඇති කරගත යුතුයි. නැත්නම් යම් කිසි බුද්ධ ධර්මයක් ඇති කරගත යුතුයි. ඒ බුද්ධ ධර්මයටයි ටික ටික අපි විස්තර කළේ අරමස් සරල විදිහට ධර්මයක් සිටිනවා. ඒක වශයෙන් විස්තර කළේ නැහැ. එතකොට ඒකේ මොනවද අපි කතා කළේ? අල්පේච්ඡ භාවයේ ඉඳෙන්නට ඕන. ඊළඟට සතුට තියෙනවා. පරිවිත් මේකේ තියෙන කොමද? ඊළඟට අරඹන ලද ජීවිතයේ තියෙන කොමද? ඊළඟට සිතේ සමාධි මේ සතිය තියෙන කොමද? සමාධිය තියෙන කොමද? ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ කෙලෙස් නැති කිරීමේට කැමැත්ත ප්‍රතිකර්ත තියෙන්න ඕනේ. කෙලෙස් වලින් ඇලීමයි වන්නට ඕනේ. එහෙම ඇලීම අයින් කරලා තියෙන නැත්නම් මේ කෙලෙස් වලින් පැටලි පැටලි සිදෙන අර පැමිණියට වැටුණු හැම්බලියෝවා. එහෙම කටයුතු කරන නිවන් යන්නට බෑ. ඒ කරුණු හටේ යම් යම් අඩුපාඩු තියෙනවා ඒ අඩුපාඩු සකසා ගන්නට බලන්න. එහෙම සකසාගෙන භාවනා කරාට පස්සේ ඒ විශිෂ්ට ප්‍රතිඵල ඉතා ඉක්මනින් ගන්නට පුළුවන්කම ලැබෙන විශේෂම ගන්නට වාසනාවක් ලැබුණා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව දැන් ඉන්න කරන්නේ. දෙවියන් ලබින් දෙනවා පාසත්තාදි බුම්මඨා මේ වානාගාම දිකාපුණං සම්මෝදිතා ජන ලක්ෂණ සාසනනා පාසත්තාදි බුම්මඨා මේ වානාගාම දිකාපුණං යන ලක්ෂණ දේශනා පාසත්තාදි බුම්මඨා දේවානාගාම දිකාපුණං කන්නෝදිතා ජන ලක්ෂණ මම් බලන්ති ප්‍රාර්ථනා කරන විනා පුණ්‍ය කම්මේ නමාමේ බව සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤා සවක්ඛ්‍ය වානෝතෝ සම්බදක්ඛා සම්ච්චති මේක සිදුම් කොට සත්‍යයෙන් මෙයාගේ මෙලෙස හත්වතර සේවා පද්මනත්තර සේවා ප්‍රාර්ථනා පදිනේ සනසීම ගන්න ඒක තමයි උපනිෂ්ඨ වේවා දේවදන සීනිස් නිත්‍යං අද්ධාගතයන් තත්තාවෝ ධම්මා වඩ්ඩන්ති ආයුන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනීවතේ සම්බන්ධයෙන් සමින්නතු